ශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංගනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද එලිකේවල සීලානන්ද ස්වාමින් වහන්සේ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 පංච ගහපති භයානි වේරාණි අප්පාය දුස්සීලෝ ඉති උච්චති නිරයං ච මුපපජ්ජති කතමානි පංච පානාති පාතං අදින්නාදානං කාමේසු මිච්ඡාචාරං මුසාවාදං සුරාමීරය මජ්ජපමා දට්ටානං තී සද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්වතියනි අද මා බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ උපාසක වග්ගයේ එන වේර සූත්‍රය මුල් කරගෙන ධර්ම කරුණු බෙදක් දේශනා කිරීමට පින්නතුනි මා මාතුකාරගත් ගාථා ධර්මීය දේශනා කළේ සතාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේතනාරාමයේ වැඩ වාසය කරනවා අනාථ පිටික සිටුවරයා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට පැමිණෙනවා එසේ පැමිණිලා තථාගතයන් වහන්සේ සමග සතුරු සාමිච්චියේ යෙදෙනවා. ඒ සතුරු සාමිච්චියේ යෙදෙන වෙලාවේදී තමයි මේ අනාථපිණ්ඩික සිටුවරයා මුල් කරගෙන අද මේ ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ වේර සූත්‍රයේ මුල් කරගෙන ඒ සූත්‍රය දේශනා කළේ අනාථපිණ්ඩික සිටුවරයාට. ඒ අනාථපිණ්ඩික සිටුවරයා අමතලා තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කරනවා ගෘහපතිය මේ ලෝකේ බය පහක් හා වෛර පහක් ප්‍රහීණේ නොකරන තාක්කල් ඒ තැනත්තා දුස්සීලයක් බවට පත් වෙනවා. එපමණක් නෙවෙයි එවැනි තැනැත්තාට මරණින් මත්තේ නියත වශයෙන්ම නිරයටපත් වීමට අපාය ආදී දුගතියට පත්වන්නට සිදුවෙන බව දේශනා කළා. මේ දුසිල් බවට පත්වන්නට නිරයට පත්වන්නට අන් කිසිවක් නෙවෙයි හේතුපාදක වන්නේ පුජ්‍යලයා විසින් කරනු ලබන ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, ඒ වාගේ මුසාවාදය මදයට හා ප්‍රමාදයට හේතු වන රහමෙර පානය. කෙටියෙන් කියනවා නම් පින්නතුනි යමෙක් මේ ලෝකේ ප්‍රාණඝාතය කරනවා නම් එවැනි තැනැත්තාට මෙලොව වශයෙන් බය හා වෛරය ඇති වෙනවා. ඒ වගේම පරලොව වශයෙන් බය හා වෛරය උපදිනවා. ඒ බය හා වෛරය කරන කොටගෙන ඒ පුජ්‍යලයා තුල අනේවිද මානසික දුක්ඛ දෝමනසයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි යමෙක් සොරකම් කරන්නේ නම් එවැනි තැනැත්තෙකුට මෙලෝ වශයෙන් බය වෛරය උපදිනවා ඒ වගේ පරලෝ වශයෙන්ුත් ඒ බය වෛරය උපදිනවා පමණක් නොව එවැනි තැනැත්තාට මානසික වශයෙන් අනේක විද දුක් දෝමනසයන්ට මූණ දීමට සිදු වෙනවා. ඒ වගේම යමෙක් කාමෙහි වරදවැ හැසිරෙනවා නම් එවැනි තැනැත්තාට මෙලෝ වශයෙන් බය ඇති වෙනවා වෛරය උපදිනවා පරලෝ වශයෙන් ඒ තැනත්තාට බය උපදිනවා වෛරය උපදිනවා ඒ නිසාම එවැනි තැනත්තා මානසික වශයෙන් විවිධ දුක් දෝමනසයන්ට මුහුණ දීමට සිදු වෙනවා ඒ වගේම තමයි පින්නතුනි යමෙක් මේ ලෝකේ බොරු කියනවා නම් ඒ බොරු කියන තැනත්තාට මෙලෝ වශයෙන් බය උපදිනවා වෛරය උපදිනවා පරලෝක වශයෙන් බය උපදිනවා වෛරය උපදිනවා ඒ වගේම ඒ තැනත්තාට මානසික වශයෙන් විවිධාකාර දුක් දෝමනසයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම යමෙක් මදයට හා ප්‍රමාදයට හේතු වන රහමිර පානය කරන්නේ නම් එවැනි තැනැත්තාට මෙලොව වශයෙන් බය ඇති වෙනවා. ඒ වගේම වෛරය ඇති වෙනවා. පරලොව වශයෙන් බය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. ඒ වගේම මානසික වශයෙන් විවිධාකාර දුක් දෝමනසයන්ට මූණ දීමට සිදු වෙනවා. ඒ පමණක් නෙවෙයි පින්නතුනි අපි මේ ලෝකේ ජීවත් වීමේදී තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුගතව අපි බෞද්ධ ශ්‍රාවකයන් බවට පත්වන්නේ තෙරුවන් සරණ යාම නිසා. ඒ තෙරුවන් සරණ යාම පමණකින්ම බෞද්ධයෙක් බවට පත්වන්නේ නැහැ. ඒ බෞද්ධකම කියන එක ආලෝකමත් වන්නට නම් ඒ බෞද්ධකම කියන එකේ අර්ථය වඩා බබළුවාලීමට නම් පුජ්‍යලයා තුල ඇති කරගත යුතු ಗುಣධර්ම රාශියක් තියෙනවා. ඒක එක දෙයක් තමයි පිළිතුනේ සද්ධාව, සීලය, ඡාගය, ප්‍රඥාව කියන මේ උතුම්ම ಗುಣධර්ම. එනිත් අපි බලාපොරොත්තු වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය අයෙක් මා සඳහන් කළා මේ බෞද්ධකම කියනක ආලෝකමත් කරගන්නේ සුවිශේෂී වශයෙන් ඒ තනත්තා තුල ඇති කරගත යුතු සීලාදී ගුණ ධර්ම නිසා සීලයෙන් පරිපූර්ණ වෙනකොට එවැනි ඇත්තෙක් අපි හඳුන්වන්නේ සිල්වත් එක් හැටියට. සිල් රකින්න රකින්න සීලේ වර්ධනයක් ඇති වෙනවා. සීලේ කඩන්න කඩන්න ඒ තනත්තා දුසිල්වතෙක් බවට පත් වෙනවා. මේ ගැන විශේෂ අවධානයක් මේ වර්තමාන සමාජයේ මේ බණහන අපි කවුරුත් එක්ක අවධානයට ගත යුතුයි. ඒතකොට පින්නතුනේ තථාගත ශාසනය නිවන් මඟ පිණිස අපි ශික්ෂණයටපත් විය යුතු කරුණු තුනක් පැහැදිලි කරනවා. ඒකේ පළවෙනි ශික්ෂණය තමයි සීලය කියන එක. දෙවෙනි ශික්ෂණය තමයි සමාධිය කියන එක. තුන්වෙනි ශික්ෂණය තමයි ප්‍රඥාව කියන එක. එතකොට සමාධියට මූලික වන්නේ පාදක වන්නේ සීලය. ප්‍රඥාවට පාදක වන්නේ සමාධිය. එහෙමනම් පින්නතුනි සීලයේ නැමැති අත්තිවාරම පදනම අපට ශක්තිමත් නැත්තම් හෙල වෙනවා නම් කැඩිලි බිඳල යනවා නම් ඒ තනත්තට කවදාකවත් නිවන් මඟට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. ඒ තනත්තට කවදාකවත් තමන්ගේ සිත එක අරමුණක කරා තබා ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. එකම අරමුණක තබා ගැනීමට නොහැකි තැනැත්තාට කවදාකවත් ලෝකයේ ඇති తත්වයේ දකින්න පුළුවන් කමක් නැහැ. මේ අවධාරණය කරන්නේ ගිහියෝ වේවා පැවිදි හෝ වේවා මූලික ශික්ෂණය තියෙන්නේ මේ සීලය මත. අපි භික්ෂුවක් ගත්තොත් ඒ භික්ෂුවගේ මූලික ශික්ෂණය තමයි සාමණේර දස සීලය. ඊට පස්සේ උතුම් වූ දිවියේ තියෙන වටිනාම සීලය තමයි උපසම්පදා සීලය. කෝටියක් සංවර සීලය. ඒ තුලින් බලාපොරොත්තු වන්නේ පැවිද්දාගේ පැවැදිකමට අවශ්‍ය කරන ශික්ෂණය. ඒ වගේම තමයි පින්නතුනි ගිහියාගේ ගිහි ජීවිතය හික්මෝන එවාගේම ශික්ෂණයටපත් වෙන්න යමක් අවශ්‍යයි ඒ ශික්ෂණයට අවශ්‍ය කරන පළවෙනි පදනම තමයි පින්නතුනි ගිහි ප්‍රතිපදාව එහෙම නැත්නම් පංචශීල ප්‍රතිපදාව. ඊළඟට අපට පුළුවන්කම තියෙනවා පංචශීලයේ සංවර්ධනය කරගෙන තවත් එහාට යන්න පුළුවන් අෂ්ටාංග සීලය, දස සීලය වගේ සීල සමාදන් වෙන්න පුළුවන්. අද අපි බලාපොරොත්තු වෙන්නේ විසුවිශේෂ වශයෙන් මේ පංචශීල ප්‍රතිපදාව පිළිබඳ සාකච්ඡාවක් කරන්න. ඒතර අපි දන්නවා පින්නතුනි නිවන් මඟ සඳහා සීලය සමාධිය ප්‍රඥාව පුජ්‍යලයා ශික්ෂණයට පත්වන ආකාරය යමෙක් සිල්වත් නැත්තම් ශික්ෂණයක් නැත්තම් ඒ ශික්ෂණයක් නැති තැනැත්තා අපි හඳුන්වන්නේ දුසිල්වතා කියලා දුස්සීලයා කියලා එතකොට හැම වෙලාවෙදීම දුස්සීලයාගේ ලක්ෂණය ප්‍රඥාවෙන් තොරවීම. ඒ ප්‍රඥාවෙන් තොරවන විට එවැනි තැනත්තාට යා යුතු සුගති මඟ අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. එවැනි අයෙක් හැම විටම අර සඳහන් කරපු බය වෛර උපදවන පංචශීලයේ කඩකිරීම තුලින් ඒ තැනත්තාට මරණින් මතු අනිවාර්යයෙන්ම උපත ලබන්න සිදුවන්නේ දුගති භවයක. ඒ තැනැත්තාට කවදාකවත් ආය සුගතියක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ තැනැත්තා දුගති භවයක විඳලා උපදිලා අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන්ට මානසික වශයෙන් කායික වශයෙන් මුහුණ දීමට සිදු වෙනවා. අපි දන්නවා පින්නතුනි යමෙක් දුස්සීලවන්ට දුස්සීලවන්ට යමෙක් අසංවරවන්ට අසංවරවන්ට ඒ පුජ්‍යලයා තුළ ඇතිවන්නේ පහළවන්නේ පාප සංකල්පන. ඒ පාප සංකල්පනා ඇතිවීම නිසා හැම විටම ඒ තැනත්තාට නොතේරුණාට නොදනුණාට ඒ පාපේ නිසා ඒ තැනැත්තාට කවදාකවත් සතුටක් ඇතිවන්නේ නැහැ. හැම වෙලාවකදීම බය හා වෛරය කියන එක තමයි ඇතිවන්නේ. ඒ නිසා පින්නතුනි මේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ දිස් සූත්‍රයේ බය ලෙස පැහැදිලි කරනවා හැම වෙලාවෙදීම සිත කැළඹෙන ගතිය සිත තැති ගැනීමේ ස්වභාවය පාප කරන කර්ම කරන තැනත්තාගේ සිතේ ස්වභාවය තැති ගැනීමේ ස්වභාවය ඒ තැති ගැනීමේ ස්වභාවය නිසා තමයි එතනත්තට මේ බිය කියන එක ඇතිවන්නේ. ඒ වගේම වේරාණි කියලා කියන්නේ වෛරය. ලෙස මේ හඳුන්වා දෙන්නේ පුජ්‍යලයා තුල පහළ වෙන අකුසල වෛර හා පුජ්‍යල වෛරයයි. ඒ වගේම මෙහි සඳහන් කරනවා චෛසික හැටියට පැහැදිලි කරන්නේ මේ සියල්ල සිත මූලික කරගෙන පහළ වෙන සිතවිලි හැටියට. මේ හැටියට බලනකොට පින්නතුනි මේ පංචශීල ප්‍රතිපදාව අද වර්තමාන සමාජයේ එක පැත්තකින් අට සීමාවකට ලක් කරලා තියෙනවා. මහා පුදුමාකාර මේ රට විනාශයකටපත් වෙලා තිබෙනවා. අපි දන්නවා අපි අතීතය ගැන කතා කරනකොට අතීත සමාජයේ වාසය කරපු පින් ඇති ජනතාව පංචශීල ප්‍රතිපදාව තමගේ ජීවිතයේ කොට සලකමින් ඒ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කළා. බිලිඳාගේ පටන් මහල්ලා දක්වා හැම දිනාම පව් කරන්න බය වුණා. පව් කරන්න ලැජ්ජා ඇති වුණා. අද වර්තමාන සමාජයේ මේ පාපයට තියෙන ලැජ්ජාව බය කියන මේ දෙකම නැති වෙලා ගිහිල්ලා. පින්වතුනි අපි දන්නවා රටක ආර්ථිකයේ පමණක් නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයටපත් වෙච්චි දියුණු අතීතයක් අපි දුටුවා. නමුත් අපිට පේනවා වර්තමාන සමාජයේ භෞතික වශයෙන් මිනිසුන් දියුණුනාට ආධ්‍යාත්මික වශයෙන් එnde end පරිහානියක් කරා යන ආකාරය අපිට කනගාටුවෙන් උනත් මතක් කරන්න සිද්ධ වෙනවා. අද අපි දන්නවා බොහෝ වෙලාවට පවහා අකුසලයේ ආදීනව බරපතලකම වටහා නොගැනීම නිසා බොහෝ අනුවන පුජ්‍යලයෝ ජීවිතේ ආලෝකමත් කරන උභයාර්ථයේ සැනසෙල්ල උදා කරන නිවන් මඟ සලසා දෙන මේ පන්සිල් ටික අද රාකින වායු වෙනුවට ඒවා කඩ කරන තත්ත්වයටපත් කරලා තිබෙනවා. යමෙක් මේ පන්සිල් රැකීමේ තියෙන ආනිසංශය දන්නවා නම් පින්නතුනි ඒ ලැබෙන ප්‍රතිඵල ටික දන්නවා නම් කවදාකවත් මේ පන්සිල් කඩන්න සූදානම් වන්නේ නැහැ. දැන් අපි දන්නවා පින්නතුනි සඳහන් කළා. මෙලෝ වශයෙන් අපි පන්සිල් කඩලා මේ පාප කර්ම කරනකොට කරන මොහොතේදී යම් අපට සතුටක් සැනසීමක් අපි ලැබුවට ඒකේ අවසාන ප්‍රතිඵලයේ මහා කායික වශයෙන් මානසික වශයෙන් දුක්ඛ දෝමනස්යන්ට දුක් වේදනාවන්ට අපට මුහුණ දීමට සිදු වෙනවා කියලා අපි කවදාකවත් අපි කල්පනා කරන්නේ ඒ නිසා පින්නතුනි පළවෙනි දේ තමයි බෞද්ධ සමාජයක තියෙන පදනම අත්විවරම මේ පන්සිල් ටික දැනගෙන මේකේ වටිනාකම තේරුම් අරගෙන තම තමා විසින් මේ පන්සිල් ටික රකින්නවා නම් ඒ රැකීම තුලින් ඇතිවෙන යහපත තේරුම් ගන්නවා නම් මේක තමයි අපි තථාගතයන් වහන්සේ වදාළ සදාචාර සමාජය යහපත් සමාජය කියන එක අපට වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙන්නේ. පින්නතුනි අපි මේ පංචශීල බලාපොරොත්තු වෙන්න බෑ සත්ව ලෝකයෙන්. මේ පංචශීල රැකීම බලාපොරොත්තු වන්න ඕනෙන්නම මිනිස්යාගෙන්. මිනිහා කියලා කියන්නේ මනසින් උසස් නිසා. මනසින් උසස් වන්නේ අන් කිසිවක් නිසා නොවේයි. සත්ව ලෝකයේ වෙන කිසිවෙකුට සිතන්න පුළුවන් කමක් නැහැ. සිතන්න පුළුවන් එකම සත්‍යය තමයි මිනිසා. ඒ මිනිසා මනසින් උසස් වුණා කියලා කියන්නේ දියුණු කරගත්ත මනසක් තියෙන්න ඕන. ඒ දියුණු කරගත් මනස ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි, අන් අය බලන බැල්මෙන් නෙවෙයි, දියුණු චින්තනයකින් යමක් දිහා බලන්න ඕන. මේක නැවත මතක් කරන්න කැමැතියි. මනසින් උසස් වන්නේ මිනිසා නම් ඒ උසස් මනසක් බවට පත්වන්නේ අන් කිසිවක් නිසා නොව මිනිසා තුළ පහළ වෙන උසස් චින්තනය නිසා. ඒ උසස් චින්තනයේ ප්‍රතිඵලය තමයි පින්නතුනි ලෝකය කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? හල යුතු දේ මොකද්ද? ළඟා කරගත යුතු මොකද්ද? මග මොකද්ද? නොමග මොකද්ද? ධර්මයේ කුමක්ද? අධර්මයේ කුමක්ද? මෙන්න මේවා පිළිබඳව තෝරා බේරා ගැනීමේ හැකියාව තියෙන්නේ බුද්ධියෙන් උසස් වූ චින්තනයක් ඇති තැනැත්තෙකුට පමණයි. ඒ නිසා මම නැවත මතක් කරනවා මේ සත්ව ලෝකයේ වෙන කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ මේ සදාචාරී කියන එක. සදාචාරයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ අර උසස් මනසක් තියෙන මිනිසාගෙන් පමණයි. නමුත් පින්නතුනි මනස තිබුණාට කල යුතු දේ දන්නේ නැත්නම් නොකල යුතු දේ දන්නේ නැත්නම් හල යුතු දේ දන්නේ නැත්නම් මග දන්නේ නැත්නම් නොමග දන්නේ නැත්නම් ඒ පිළිබඳ හිතන්නේ නැත්නම් එවැනි මිනිසුන්ගේ මනුස්ස රූපේ තිබුණාට මනුස්ස රූපේ තිබුණාට ඒ තනත්තා මිනිස්සෙක් ලෙස හඳුන්වා දෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ මේ සඳහා ධික විවරණයක් කරන්න නොහැකි වුණත් අපි තථාගත ධහම තුලින්ම මේ පංචශීල වල තියෙන වටිනාකම වටහා ගමු. පිළිතුරු මම මේ ඊයේ පෙරද දැක්කා මොහොන පුතේ ඉන්දියාවේ පාසලක ළමයි 3000ක් උදේ කාලේ ක්‍රීඩාංගනේ පෙළගස්වලා එක්කෙනෙක් මූලාසනයේ ඉඳගෙන ශබ්ද නගල ප්‍රතිඥාවක් දෙනවා අර සියලු දෙනාම තමගේ අත් උසවලා මේ ප්‍රතිඥාව කියවනවා. මේක දැක්ක හැටි මට පුදුම හිතුණා. මේක දැක්ක හැටි මට පුදුම හිතුණා. මම විතේටපත් වුණා. මොකක්ද පින්වත්නි මේ ප්‍රතිඥාව? මේ අය පංචවිධ ප්‍රතිපදාව පැහැදිලි කරනවා. උස්සනි කියනවා පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙන්නේ පාසිලේ මාදුටු ඉන්දියාවේ මේ වෙනකොට ප්‍රතිඥා බවට පත් කරලා තියෙන්නේ වෙන අන් කිසිවක් නෙවෙයි පංචශීල නැත්තම් පංචශීල ප්‍රතිපදාව. ඉන්දියාවේ හිමයි. පින්නතින ඔබට මතක් කරන්න ඕන මම මේ මුළු ලෝකයේටම ගැළපෙන මුළු ලෝකයේටම පිළිගත හැකි එක්සත් ජාතීන්ගේ මානව ප්‍රඥප්තිය හඳුන්වා දීලා තියෙනවා. ඒ මානව ප්‍රඥප්තියේ අන් කිසිවක් නෙවෙයි මේ මානව ප්‍රඥප්තිය කියලා සඳහන් කරලා තියෙන්නේ මේක සටහන් වෙලා තියෙන්නේ පන්සිල් ටික. පානාදිපාතා දින්නාදාන කාමිස මිච්ඡාචාර මේක තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. අපි බලන්න අඩු ගන්න මේක විශ්වයට ගැලපෙන ආකාරය. විශ්ව සාධාරණ ධර්මයක් හැටියට මේක පෙන්වා දෙන ආකාරය. හිතන්න පොඩ්ඩක් කල්පනා කරන්න. බලන්න පින්නතුනි ලෝකේ ඕනෑම රටක් ගත්තොත් එහෙම ආසියාවේ හෝ වෙන්න පුළුවන් යුරෝපයේ හෝ වෙන්න පුළුවන් ඕනෑම රටක් මේ පංචශීල ප්‍රතිපදාවට අනුගත වෙලා තියෙන ආකාරය ඒ අය පංචශීල සමාදන් වෙන්නේ නැහැ. පංචශීල සමාදන් වුණාට ඒවා රකින්ට ඒවා ආරක්ෂාකරන එක නීතියක් බවට පත් කරන්න තමයි අර එක්සත් ජාතීන්ගේ මානව ප්‍රඥප්තිය ඇතුළත් කරලා තියෙන්නේ. බලන්න උදාහරණයක් ඇරෙට මෙහෙම ගන්න. ඇමරිකාව ගත්තත් එංගලන්තේ ගත්තත් වෙනත් යුරෝප රටක් ගත්තත් ආසියාවේ ඕනෑම රටක් ගත්තත් කිසිම රටක පින්නතුණි ප්‍රාණඝාතය කියන එක නීතියෙන් සම්මත කරන ප්‍රාණඝාතය හැම රටකම නීති විරෝධී දෙයක් හැටියට සඳහන් කරලා තියෙන්නේ. හොරකම කිසිම රටක නීතිගත කරලා නැහැ. නීති විරෝධී දෙයක් හැටියට ඒක පැහැදිලි කරලා තියෙන්නේ. කාම මිත්‍යාචාරය මොන රටකවත් නීතිගත කරලා නැහැ. හැබැයි ඒක නීති විරෝධී ධර්මයක් හැටියට පැහැදිලි කරා. ඕනෑම රටක් බොරුව නීතිගත කරලා නැහැ. ඒ නිසා ඕනම රටක් බොරු කියන්නට බෑ කියන අයට දඬුවම් ලැබෙන්න හැම රටකම සූදානම් කරලා තියෙනවා. මත්තන් බොනවා, මත්තන් පානය කරනවා. පානය කළාට පිනතුනි ඒක නීතිගත කරලා නැහැ. ඒ නීතිය සම්මත කරලා නැහැ මත්පැන් බීපල්ලා කියලා. මත්පැන් බොන්න කියලා කොහෙවත් නීතියක් ගත කරලා නැහැ. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ පංචශීල් කියලා කියන්නේ බෞද්ධ අපට විතරක් නියමිච්ච දෙයක් නෙවෙයි. ඒවා ආරක්ෂා කළ යුතු දෙයක් විතරක් නෙවෙයි. සමස්ත ලෝකයේම සමස්ත ලෝකයේම පංචශීල් ටිකට ආගම් ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. ಜಾති ભેදයක් නැහැ. මේ ටික රකින්න නම් තමයි පින්තුනේ හැම රටකම බලාපොරොත්තු වන සමෘද්ධිය කියන එක නිදහස් නිවහල් කියන වචන ඇතිවන්නේ සැනසille මිනිසුන්ට ජීවත් වීමේ භාග්‍ය උදාවන්නේ මේ පංචිල් රකින්න සමාජයේ පමණයි. පංචිල් රකින්න සමාජයේ පමණයි. පංචිල් කඩ කරන සමාජයේ අපට කවදාකවත් සතුන් පමණක් නෙවෙයි මිනිසුන්ටත් සැනසille ජීවත් වෙන්නට නිදහසේ ජීවත් වෙන්නට ඒ වගේම ගැටුමක් නැති සමාජයක් උදාවන්නට පාදක වන්නේ මේ පන්සිල් පන්සිල් ටික. දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. මම අර සඳහන් කළ අතීත යුග අපේ මුතුන් මිත්තෝ ගත කරපු ජීවිතය පිළිබඳ. උපාසක ජීවිතේ, සිල්වත් ජීවිතේ අද ඒවා නැති වෙගෙන නැති වෙගෙන ගිහිල්ලා අද අපි මේ ජීවත් වෙන සමාජය දිහා බලනකොට අපට පැහැදිලි වෙනවා. ප්‍රාණඝාතය කියන එක අද එක පැත්තකින් නීති විරෝධී වුණාට ඒක දැන් අද බැලුවෙන් පස්සේ නීති විරෝධීව සිදුවෙන ක්‍රියාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙලා තියෙනවා. සතුන්ගේ පමණක් නෙවෙයි මිනිසුන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් නොගත් කාලයක් බවට පත් වෙලා තියෙනවා. බලු කපුටන් වගේ මිනිසුන් ඝාතය කරන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම හොරකම වංචාව අල්ලස දූෂණය කියන එක සමාජය තුල මුල් බැහැගෙන තියෙනවා. ලස්සන පෞල් ජීවිත ගත කරපු මේ ධර්මද්වීපය කියලා අපි අමතපු සඳහන් කරපු මේ දිවයිනි අද අපට පේනවා. සුන්දර පෞල් දිවියේ වෙනවට අසුන්දර පෞල් ජීවිත බිඩවැටිච්ච පෞල් ජීවිත කොච්චර ඇති වෙලද දුනාද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ රටේ තරම් බොරු කියන රටක් බොරු කියන රටක් හැම දිනාගේම අද මොකක්ද ඇත්ත කියන වචනේ තේරුම් ගන්න බැරි තරම් බොරුව අද රජකම් කරනවා රටේ නිෂ්පාදනයේ හැටියට රටේ ජාතික ආදායම හැටියට අපි කතා කරන්නේ මොනවද? මත්පැන් අලවිවීම. මත්පැන් අලවි කිරීම. ඒ මතින් තමයි වැඩියෙන්ම රාජ්‍ය ආදායම ගලාගෙන එන්නේ. මේකේ ආධිනව අපි දැක්කේ නැහැ පින්නත හිතන්නේ. ඒ නිසා මතක් තියාගන්න අපි උදේ හවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්ව පමණින් බෞද්ධයෙක් නොවන බව අපි තරයේ සිහියට ගන්න ඕන. මා මුලිනුත් මා සඳහන් කළා. බෞද්ධ උපාසකෙක් වීම සඳහා සද්ධාව, සීලය, ඡාගය, ප්‍රඥාව කියන මේවා දිනු කරගන්න ඕන. සා සදහවත් බෞද්ධෙක් මම බෞද්ධ උපාසකයෙක් කියන වචනය අපිට කටපුරා කියන්න පුළුවන්කම තියෙන්නේ. අපි සමාදන් වෙන සීලය කඩ නොකොට ජීවිතාන්තය දක්වාම අපට රකින්න පුළුවන් නම් පින්නතුනි ඒක මට බයක් ඇතිවන්නේත් නැහැ අනිත් අයට බයක් ඇතිවන්නේත් නැහැ බයක් ඇති වෙන්නේත් නැහැ වෛරයක් ඇති වෙන්නේත් නැහැ පරලෝ වශයෙන් බයක් ඇතිවන්නේත් නැහැ වෛරයක් ඇති වෙන්නේත් නැහැ මහා පුදුම සැනසීමක් ඇති වෙනවා නිසා මම මේ වෙලාවේදී මේ කරුණු පහම පංචශීල පහම ගැන විස්තර කරන්න නොවුණත් ලැබෙන කාලයේ මත ඉතා කෙටියෙන් මෙහි තියෙන වැදගත්කම වටිනාකම කොහොමද අපි රැකගන්නේ කියන එක සඳහන් කරන්න කැමැතියි. අපි දන්නවා පිටුතුනේ මේ ලෝකයේ ඕනෑම කෙනෙක් මිනිස්යා විතරක් නෙවෙයි බින්දුතුනේ. අපා දෙපා බහුපා සිව්පා කියන මේ හැම සත්වයකම කැමැතිම දේ තමයි ජීවත් වීම. කැමැතිම දේ තමයි ජීවත් වීම. ජීවත් වීම සඳහා තමයි අපි මේ සියල්ල ගොඩනගන්නේ. මේ සියලු දුක් වේදනා දරන්නේ ජීවත් වීම සඳහා. ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් එහෙම ඔබ වඩා කැමති මොකටද? මම ජීවත් වීමට කැමති. මම හිතන්නේ මේ වචනය වෙන පැත්තකට යොමු කරන්නේ නැහැ. අනේ මම නම් කැමති නැහැ ජීවත් වෙන්න කියන වචනය කවුරුවක් කියන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන පින්නුට හැම දිනාම කැමති ජීවත් වීමට ජීවිතුකාමෝ ජීවිතුකාමෝ මෙන්න බුද්ධිමත් මනුස්සයා විසින් කල්පනා කරන්න ඕන හිතන්න ඕන කාරණයක් මේ පැහැදිලි කරන්නේ සියලු දෙනා ජීවත් වීමට කැමැති. ඒකේ පළවෙනි අංගය ගන්න තමයි. මම ජීවත් වෙන්න කැමැති. මම ජීවත් වෙන්න කැමැති. බුද්ධිමත් මිනිස්සයා හිතනවා ඊට පස්සේ මම විතරද? මම විතරද? තව ටිකක් එහාට හිතනවා. නෑ මම විතරක් නෙවෙයි. අනිත් අය ජීවත් වෙන්න කැමැති. මගේ ජීවිතයට බාධා කරනවාට මම කැමති නෑ. මං වගේම තමයි අනිත් අයත්. ඒ ජීවිතේ නැති කරනවට කැමති නෑ. එතකොට මම ජීවත් වීමට කැමැති. ඒ ප්‍රශ්නේ මහාට තමන්ගෙන් මම විතරද නැත අන් අයද ජීවත් වීමට කැමැතිය. මගේ ජීවිතයට බාධා කරනවට මම කැමැති නැහැ. නැති කරනවට කැමැති නැහැ. මං වගේ තමයි අනිත් අයත් එයාගේ ජීවිතයට කැමැති. ඒ නිසා මම කවදාකවත් මම අකමැති දෙයක් කරන්න සූදානම් නැහැ. මම කැමති දේම අනිත් අයටත් ඒ කැමැත්ත දෙනවා. එනිසා මම අන් අයගේ ජීවිතයේ වෙනසීමෙන් වළකිනවා කියන සිතිවිල්ල ඇති කරගන්න පුළුවන් නම් ඔබ තමයි මේ පංචිල් රැකීමේ මූලිකය බවට පත්වන්නේ. දෙවෙනි කාරණේ. මම කැමැති සැප විඳින්න. මම කැමැති සැප විඳින්න. ඊළඟට අහනවා මම විතරද? නෑ මම විතරක් නෙවෙයි. ලෝකේ ජීවත් වෙන හැම කෙනාම සැප විඳින්න කැමැති, සැපයට කැමැති. මම සැපේට කැමති වගේ තමයි අනිත් අය සැපේට කැමති මගේ සැපේට බාධා කරනවා නම් මම අකමැති මං අන් අයගේ සැපේට බාධා කරනවා නම් ඒ ඇත් අකමැති එනිසා මම අනිත් අයගේ සැපේට බාධා කිරීමෙන් වළකිනවා තුන්වෙනි කාරණේ මම දඬුවට දඬුවමට අකමැති වචනෙන් හෝ වේවා ක්‍රියාවෙන් හෝ වේවා දන්නෙන් හෝ වේවා මොකෙන්වත් මම බලාපොරොත්තු වෙන්නේ දඬුවම් විදිහට මොන සතෙක්වත් කැමති නැහැ. මං දඩුවමට අකමැති කෙනෙක්. නියපොත්තෙන් අඩු ගානේ පොත්තෙන්වත් මට පහරක් ගහනවාට. මම කිසි වෙලාවක කැමති නැහැ. මං අනුන්ට අඩු ගානේ මගේ හිතට දෙන දෙයකින්වත් මං තලා ගන්න මම කැමති නැහැ. මං දඩුවම් විදීමට කැමති නැති කෙනෙක්. නෑ මං විතරක් නෙමෙයි අනිත් අයත් එහෙම තමයි. මොකද මං දඩුවම් විදීමට අකමැති කෙනෙක් අනිත් අයත් එහෙමයි. එහෙනම් මම අන් අයට දඬුවම් කිරීමෙන් වළකිනවා. මම අනිත් අයට දඩුවම් කිරීමේ වළකිනවා. හතරවෙනි කාරණේ තමයි මම මැරෙන්න කැමති නෑ. මැරෙනවා තමයි. හැබැයි මැරෙන්න කැමති නෑ. මම හැම වෙලාවෙදීම ජීවත් වෙන්න කැමති. අමරිතුකාමෝ. මම මැරෙන්න අකමැති නම් මං වගේ තම අනිත් අයත් මැරෙන්න අකමැති. අකමැති දෙයකයි මං මං කරන්නේ. මම අකමැති දේ මම කැමති නැත්තම් අනිත්‍යයත් අකමැතිදී මම එහෙම දෙයක් කරනවා නම් ඒක අසාධාරණයි. ඒක යුක්තිසහගත නැහැ. ඒක ධර්මයට විරුද්ධයි. සමම අනිත්‍යය මරණයටපත් වීමෙන් වළකිනවා. දැන් ඔබට සිහිපත් කරගන්න පුළුවන් කරුණු හතරක් මම පැහැදිලි කරා. මේ පංචිල් දෙක රැක ගන්න නම් පංචිල් දෙක කඩ නොකරන්න නම් මේකේ තියෙන වටිනාකම තේරුම් ගන්න. පළවෙනි එක තමයි ජීවිතුකාමෝ. දෙවෙනි එක තමයි සුඛකාමෝ. තුන්වෙනි එක තමයි අදණ්ඩිතු කාමෝ. හතරවෙනි එක තමයි අමරිතු කාමෝ. එහෙනම් තමන් අත්තානං උපමංකත්වා. තමන් උපමාවට අරගෙන තමන් උපමාවට අරගෙන අනිත්යයට දනුවම් කරන්න එපා. අනිත්යයි ඝාතනය කරන්න එපා. අනිත්යයි හිංසා කරන්න එපා. යම් විදියකින් තමන්ගේ සැපය කැමැතිව අනිත්යගේ සැපයට බාධා කරනවා නම් තමන්ගේ ජීවිතේ වටිනාකම තමන් තේරුම් ගත්තට අනිත් අයගේ ජීවිතේ වටිනාකම තමන් තේරුම් ගන්න නැත්තම් එවැනි අය මතක් තියාගන්න කාටවත් හිංසා කළ කාටවත් පීඩා කරලා සැපයක් බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒ සැපේ ලාගා කරගන්න බැරි වෙනවා. තවත් මේ බෞද්ධ සමාජයේ පින්නතුන්ට මතක් කරන්න කැමැති තව එක දෙයක් මතක් කරන්න ඕනේ. මෙහිලා අපිට බුදුහාමුදුරෝ දේශනා කළ අධිපති අධිපතීන් බවට පත් කරගන්න කියලා. මේ Taman දරන தත්ත්වය, Taman ඉන්න தත්ත්වය, Tamanගේ পদවිය අමතක් කරන හුඟක් අය. මාතෘත්වයේ කියන එකේ මාතෘ পদවිය කියන එක හොඳට තේරුම් අරගෙන වටහාගෙන මං අම්මා කෙනෙක්. මං තාත්තා කෙනෙක්. මං පැවිද්දෙක්. මම රට පාලනය කරන නායකයෙක්. මෙහෙම හිතලා අම්මා කෙනෙක් හැටියට මේ වැරදි වැඩ මං කරන්න හොඳ නැහැ. තාත්තා කෙනෙක් හැටියට වැරදි වැඩ කරන්න හොඳ නැහැ. පැවිද්දෙක් හැටියට වැරදි වැඩ කරන්න හොඳ නැහැ. පාලකයෙක් හැටියට වැරදි වැඩ කරන්න හොඳ නැහැ කියලා. හැම වෙලාවෙදී තමන් අධිපති කරගත්තොත් අන්නේ අධිපති කර ගැනීම තුලින් මේ පංචශීල දෙක රකින්න පුළුවන්. ඊළඟ දේ තමයි පින්නතුනේ මං වගේ කෙනෙක් මේ වගේ වැරදි කරනවා නම් ප්‍රාණඝාතය කරනවා නම් හොරකම් කරනවා නම් කාමයේ වරද හැසිරෙනවා නම් බොරු කියනවා නම් මං වගේ කෙනෙක් දිහා බල කී දෙනෙක් බලාගෙන ඉන්නවද? කී දෙනෙක් බලාගෙන ඉන්නවද? ඒ නිසා මං වගේ කෙනෙක් මෙවර වැරදි කරන්න හොඳ නැහැ. ලෝකයා මං ගැන මොනව නොකියාවිද? නොසිතාවිද? මොන දෝෂාරෝපණයද මට ඉල්ල නොකරන්නේ? ඒ නිසා ලෝකාපවාදයෙන් බේරෙන්න. ලෝකයේ අධිපති කරගෙන අපට පංචිල් ටික රකින්න පුළුවන්. පංචිල් ටික රකින්න එක්කන හැම වෙලාවෙදීම කල්පනා කරන දෙයක් තමයි ධර්මයේ දිහා බලන්න. මේ ධර්මයට මේක එකඟද? මේ කර මේ කරන දේ ධර්මයත් එක්ක ගැළපෙනවද? ඒකෙන් ඇති වෙන යහපත මොකක්ද කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරන් පස්සේ පින්නතුනි ධර්මයේ අධිපති කරගත්තන් පස්සේ අපට හුඟක් වෙලාවට පංචිල් ටික රකින්න පුළුවන්. මේ හැටිට ආදේශනය කරන්න හොරකමත් එහෙමයි කාමයේ වර්ධව හැසිරීමත් එහෙමයි බොරුවත් එහෙමයි රහමිර පානය කිරීමත් එහෙමයි මේ සියල්ල තමන් හැම විටම උපමා කරගන්න ලෝකයා දිහා බලන්න ධර්ම දිහා බලන්න මෙසේ තමන් අධිපති කරගෙන ලෝකයා දිහා අධිපති කරගෙන ධර්මයේ අධිපති කරගෙන ඔබට පංසල් ටික අඩලනකොට ආරක්ෂා කරන්න පුළුවන් නම් හොඳම බෞද්ධ උපාසක මහත්මයා ඔබ වෙන්න පුළුවන් බෞද්ධ උපාසිකා ඔබ වෙන්න පුළුවන් ඔබේ මෙලොව ජීවිතයත් යහපත උදා වෙනවා, පරලෝක ජීවිතයත් යහපත උදා වෙනවා. සීලේ පදනම තුලින් අවසානයේදී අපට උතුම් නිර්වාණය අවබෝධය සලසා ගැනීමටත් ඒකාන්තයෙන් හේතු වාසනා වෙනවා. සාදු සාදු සාදු ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි අතුරුගිරිය මිලේනියම් සිටි කලාප 3 1639 නිවසේ පදිංචි පින්වන්ත රෝහිණීද සිල්වා මැතිණිය ධර්මදේශනාව